බුද්ධිනි මහත්මිය දැන් ඉන්නවද සම්බන්ධ වෙලා? ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා. අවසන් ස්වාමීන් වහන්සේ උපේක්ෂාව දියුණු කිරීමේදී ප්‍රඥාවෙන් සමබර වෙන්න ඕනේ කියනක මට තේරුණේ එතනදී ස්වාමීන් වහන්සේ දැන් යම් අවස්ථාවක් නැවත නැවත සිදු වෙනවා නම් ඒ ප්‍රඥාව පාවිච්චි කරලා ඒතන උපේක්ඛාව පුරුදු කරාට පස්සේ යම් වෙලාවක අර ඒ අවස්ථාවට කැළඹෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන්ම එතන උපේක්ඛාවක් තියෙනවා. ඒ ඒ අවස්ථාවට සම්බන්ධයෙන්. එතකොට ප්‍රඥාවෙන් ඒ ගැන හිතන්නේ නැහැ. එතන එතන උපේක්ෂාව තියෙන නිසා එතන ගැටලුවක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම වුණා. එතන ප්‍රඥාවෙන් ඒ හේතුඵල එහෙම ඒවා ඉස්මතු කර කළ යුතුද නැත්නම් එකම උපේක්ෂාවෙන් මේකද <laughs> සුදුසු? ඔව් දැන් අපි එතන ප්‍රඥාවෙන් විමසලා බැලුවේ නැතිනම් අපි එතනින් එහාට වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපිට මේ මට්ටමේම ඉඳලා හරියන්නේ නැහැ. අපි තව ඉස්සරහට වැඩෙන්න ඕන. වැඩෙන්න නම් අනිවාර්යෙන් අපි තව තව ගැඹුරට සිතන්න ඕන. දැන් ඔය සමහරු කියන්නේ මගේ ඉවසීමට සීමාවක් තියෙනවා. අපි කාගෙත් ඉවසීමට විතර නෙමෙයි අනිත් ගුණ වලට සීමාවක් තියෙනවා. අපි වඩලා තියෙන ප්‍රමාණය. හැබැයි සීමාවෙන් ඔබට යන්න අපි එතනින් එහාට වීර කරන්න ඕන. සති සම්පජාඤ්ඤයෙන් ඒකට අදාළ සාධක හොයමින්, බාධක හොයමින්, උපාය මාර්ග දැනගෙන පුහුණු කරමින් අපි එතනින් එහාට වැඩෙන්න යම් ප්‍රයත්නයක් අපි තුල තියෙනවා. ඒ උත්සාහය නැති වුණොත් අපි අර තියෙන මට්ටමේම එහෙමම රැඳෙනවා. අනිත් කාරණේ තමයි අපි තේරුම් ගන්නට ඕන සමහර වෙලාවට මේ අපිට සිද්ධ වෙන්න පුළුවන් අර කතාවට කියන්නේ කම්මලේ බල්ලට හෙන ගැහුවට ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට ඌ කම්මලේ බල්ලා හෙන හඬට දැන් අනිත් බල්ලන්ට හෙන හඬ රතිඤ්ඤ හඬ එහෙම ඇහුනොත් උන් හරියට බය වෙලා වෙවුලනවා සමහර බල්ලෝ. එතකොට කම්මලේ බල්ලට අර හැමතිස්සෙම කන පසාරු කරගෙන යන විදිහේ අර යකඩ වලට තලන හඬ ඇහිලා ඇහිලා ඇහිලා දැන් ඌගේ කනට ඒ ෆ්‍රීකවන්සි එක පුරුදු වෙනවා. දැන් ඒ නිසා ඌට 아무තු අමාරුවක් නැහැ. ඒක ඇහුණා කියලා ඒක සාමාන්‍ය දෙයක්. එතකොට එතකොටත් ඌගේ කැළඹීමක් නැහැ. හැබැයි අන්න ඒ වගේ තත්ත්වයක් අපට ඇති වෙනවා දීර්ඝ කාලයක් එකම දෙයට මූණ දෙනකොට මූණ දෙනකොට වෙන කරන්න දෙයක් නැති වෙනකොට අපි ඒකට යම් ප්‍රමාණයකින් අනුවර්තනය වෙනවා. ඒ අනුවර්තනය වීම නිසා, ඇබ්බැහි වීම නිසා අපිට ඒක ප්‍රශ්නයක් නොවෙනවා කියන තැන නම් අපි ඉන්නේ. ඒක සැබෑ උපේක්ෂාව කියන ගුණය නෙමෙයි. එතනත් යම් උපේක්ෂාවක් තියෙනවා. ඇලෙන්න ගැටෙන්න යන්නේ නැති නිසා. නමුත් ඒක මේ නිවන් දකින්න අවශ්‍ය කරන විශේෂ ගුණය නෙමෙයි. මේ නිවන් දකින්න අවශ්‍ය ගුණය ඥාන සංප්‍රයුක්තව අවදි කරන්න ඕන දෙයක්. එතන ප්‍රඥාව හැම විටම තියෙනවා. ඉතින් එහෙම නැතිනම් ඒක අපිට අර මම ඒකයි කිව්වේ අර මානසික ආතතිය දුරු කරගන්න චිත්ත පීඩා දුරු කරගන්න මේ මධ්‍යස්ත බව අපිට ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි නිවනට උපකාර වෙන්නේ ඥාන සම්ප්‍රයුක්තව ඒක ගැඹුරට ගැඹුරට දියුණු කිරීම තුලයි. ඒ සෝවාන්